ඉතින් මේ තව ප්‍රශ්නෙද මේ ප්‍රශ්න වල උත්තර ඔක්කොම හම්බෙලා තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන අයුරු පහදන්න දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා දැන් මෙච්චරලා කිව්වේ toy ටික මේක අමුතුවෙන් වඩන්න කියන්නේ අමුතුවෙන් හිත හිතා වෙන් කරන්න දෙයක් නැහැ ඒකින් එකට සම්බන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ත්‍රිලක්ෂණේ තෝරගන්න හැකියාව ලැබෙනකොටම අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට දැකලා ඒක සම්මා දිට්ඨිය. ඒක නිකන් දැක්කේ නෑ කල්පනා කරලා නිකන් නෙමෙයි දැක්කේ. මොකක් නිසාද? එහෙම දකින්නට ඔහුට කල්පනාවක් එනවා. අනේ මෙහෙම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් වලට මොනවට අයිතිවාසිකම් කිය කියේ. මේ අසාර දෙයක් පස්සේ මොනවට ගිහිල්ලා ඒකේ කාට මේව අල්ලාගෙන වෛර කරන්නද ක්‍රෝධ කරන්නද හිඟි හිංසා කරගෙන මොනවා ලබා ගන්නද? මේ සාරයි කියලා හිතාගෙන මුලාවෙන් විල්ල කාලේ නම් ඔවට හරියට හිත ගියා තමයි. අනික අර බැනලා හරි හිඟි කරලා හරි මගේ කරගන්න හරියට දැඟලුවා. වට දැඟලුවා ගන්න දෙයක් නැහැ නේ එහෙම. අදහස අඩු වෙනකොට මොකද ඔහුට ලැබෙන්නේ? අව්‍යාපාද අවිහිංසා නිකම් සංකල්පනා නිරන්තරයෙන් නැගින්න පටන් ගන්නවා. නැන්න සම්මා සංකප්පේ සම්මා දිට්ඨිය සමග බැඳිලා තියෙන්නේ. ඒ සමගම පැදිලා පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දකිනවා මෙහෙම ලෝකයක් තුල මෙහෙම ලෝකයක මොනවා ලබා ගන්නද මොන ආස්වාදයක් පතා ගන්නද බොරුවෙන් අනුන් රවට්ටන්නද කේලමෙන් අනුන් බිඳවන්නද පරස වචනේ සැඩබාට පත් කරන මේ ප්‍රලාප කී කිය මොනවට මේ මුලා ආස්වාදයන් පස්සේ රත්ති ආදී වෙවි මුලාවෙන් ගත කරන්නද වැඩක් නැහැ මොකද්ද මේ මාර්ගාංගය මුසාවාදා වේරමණි විසුනා වාචා වේරමණි පරුසා වාචා වේරමණි සම්පප්පලාපා වේරමණි අයං උච්චති වික්‍රේ සම්මා වාචා මොන මාර්ගාංගයේ අමුතුවෙන් පාලම් කරන්න දෙයක් නැහැ ලැබිච්ච හැටි ඉතින් මෙහෙම ලෝකෙක මොනවා ලබා ගන්න මම ප්‍රාණඝාත සත්ව හිංසා කරන්නද කොරමැර වංචා කරලා අනුන්ගේ දේවල් මොනවට කඩා වඩා ගන්න මොනවද මම ගන්න ලාභය මේ වෙන්නේ අසාර ලෝකේ <coughs> වැටුනේ පළවෙනි එක අසාරයි කියලා විතරයි අනික වැටෙන හැටි මේ කියන්නේ සම්බන්ධ වෙලා. මහා සාරත්වයක් කියලා හිතාගෙන කාමාස්වාදියන් පස්සේ කියලා සුන්දර ලෝකයක් මම මම මොන නාටකමද මේ කරන්නේ? මට වැඩක් නෑ ඌවේ. <coughs> ඔය අවබෝධයත් එක්කලා ප්‍රඥාවත් එක්කලා ඔහම අදහසක් එනවා. ඒතර මොකද්ද උනේ? පානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී අයං උච්ච දිවික්කවේ සම්මා කම්මන්තෝ. ඕ මාර්ගාංගය කම්බුනා. පළවෙනි එකෙන් හම්බෙච්ච මාර්ගාගේ ඉර හැටි වෙයි. එකිනෙකට සම්බන්ධ වෙලා. ඊට පස්සේ දකිනවා මම මොකද මේ ජීවත් වෙන්නේ? මේ ජීවිතේ මෙහෙම ගත කරන්නේ ඇයි මොනවා කරන්නද? මට මේ සුන්දර ආස්වාදයක් විඳින්නවත් ලෝක සම්පත්තියක් අයිති කරගන්නවත් ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ හිඟි හිංසා කරන්නවත් හොරමර වංචා ප්‍රාණඝාත කරන්නවත් අනුන් රවට්ටන්නා මට එකක්වත් වැඩක් නැහැ. එහෙනම් මගේ ජීවිතේ ගත කරන්නේ <coughs> මේ උත්තරීතර සද්ධර්මයේ පූර්ණ කර ගැනීමට තියෙන එච්චරයි මට ඕන ලොකුම වාසනාව. මගේ එකම බලාපොරොත්තු ඕකයි. ඔතන නම් හිටියේ. යාට සම්මා ආජීව කියන මාර්ගාංගයේ නිරන්තරයෙන් ලැබිලා. 아무තුවෙන් හොයන්න දෙයක් නැහැ. ඉතින් ඕකට දැහැමි ගොවිතැනයි වෙළඳාම් කරන ඒවායි කෑලි ඇඳලා හරියන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා ඒක ලෞකිකයි. කෙලෙස් සහිතයි. සතරගමට හේතු වෙන සම්මාජීවය. එහෙම අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා කියලා දේශනා කරන මහා චත්තාරිසික සූත්‍රය. මේ ලෝකෝත්තර මාර්ගය මේ කියන්නේ. ඒක නිවනට හේතු වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. ඒක තමයි කිව්වේ නිවන හැර මට මේ ජීවත් වෙන්නේ නිවන පූර්ණ කරගන්න මිසක් වෙන එකකින් මට ඇති වැඩක් නෑ. පළවෙනි කාරණේ වගේ බලාපොරොත්තු ඒක. ඔය අදහස ලං ආවේ. ආර්ය සම්මා ජීවිත නැගිනවා. ඉතින් මොකද කරන්නේ? ඉස්සර නම් මං උත්සාහ කළේ වීරිය කළේ අනිකාගේ කඩා වඩා ගන්න, අනිකට හිංගි හිංසා කරන්න, මට තැන ගන්න, ඕවර තමයි මං දැඟලුවේ. දැන් මොනවට උත්සාහ කරන්නේ? මට ඔය එකක් කරලා දැන් වැඩක් නැහැ මේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න වෙන්නපු යම් දහමක් ඇද්ද? ඒ දහම පූර්ණ කර ගැනීමට මොහොතක් හරි හිතන්න කියන්න කරන්න මට ඒකට අනුකූල දෙයක් කරන්න තියෙනවා නේද? ඒකේ වටිනාකම සීමා කරන්න බෑ. මොකක් නිසාද මේ ජීවිතේ මොහොත කොයි මොහොතේ ගෙවිලා වෙනසලා යනවද දන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා අප්‍රමාදයෙන් යුක්තව මං ඒටිය කරගන්න වෙලාව කටයුතු කළොත් ඔහුට නැගෙන උත්සාහයක් ඇත්නම් නූපන් අකුසල් නූපදීමට උපන් අකුසල් ගෙවිල යන්න ඒ වගේම නූපන් කුසල් උපදින්න උපන් කුසල් වර්ධනය වෙන්න කියන්නේ මේ කුසල් කිව්වේ මොකද්ද අවිද්‍යාව තෘෂ්ණා පහ කරන කුසලයේ වර්ධනය කරගන්නයි බලාපොරොත්තු කෝසානි විචය කේවරානි දිබ්බා මානුසකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා දිව්‍ය කෝස මනුෂ්‍ය කෝස බ්‍රහ්ම කෝසාදී සකල විද කර්ම කෝසයන්ගේ උප්පත්තියට හේතු වෙන යම් මූල බන්ධනයක් පන අවිද්‍යාව තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද්ද මේ කුසල්යයි කියනු ලැබේ අන්න ඒකටයි බලාපොරොත්තු වෙන්නේ එහෙනම් ඒ බලාපොරොත්තු වැඩෙන්නේ මොකද්ද සම්මා වායාමේ එහෙනම් ඔය හැම ඉරියෙම දැන් ඉන්නේ තමන් කරන කියන හිතන දේවල් පිළිබඳව යථාර්ථයේ දකින්න සතියෙන් නිවනට හේතු වෙන විදිහට හිතන්න කියන්න කරන්න පුරුදු වෙවි යන්නේ. එහෙනම් ඔහු ඒකාන්තයෙන් දැන් ඉන්නේ සම්මා සතියෙන්. ඔහුට දැන් ඔහුගේ තියෙන ඥාන ශක්තියෙන් ඔහු කොහටද ගෙනියන්නේ? ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති පැත්තට. එහෙනම් ඔහු ලබන්නේ කිසිම අරමුණක එල්බ ගත්තේ නැති සමාධියට. ආනාතනික සමාධිය, සම්මා සමාධිය. මෙන්න මේ සම්මා සමාධිය මාර්ගාංග හතකින් පරිවාර කරලා තියෙන්නේ. මේකද කියනවා ආර්ය සමාධිය. ඔන්න ආර්ය සමාධිය ගොඩ නැගුණේ මොකෙන්ද? මූල ප්‍රඥාවෙන් සම්මාදිට්ඨියෙන්. එහෙනම් මොකද්ද ඉතින් සිද්ධ වෙන්නේ? අන්නේ ලැබූ සම්මාදිට්ඨිය ප්‍රගුණ වෙලා බලවත් වෙලා අනිත්‍ය දුකනත ප්‍රගුණ වශයෙන් තේරෙනකොට ලෝකේ අසාරයි කියලා වැටහිලා අසාර වන්නා ලෝකේ දුක මිසක් කොහෙද සැපක් තියෙන්නේ කියලා යම් මොහතක චතුරාර්ය සත්‍ය දකින්න මහා ප්‍රඥාව පහළ වෙනවා. පහළ වෙච්ච ගම සම්මා ඥානෙ පහළලා නැවත කිසි දවසක උපාදානයක් එන්නේ නැති විදිහට මිදිලා ගිහිලා සම්මා විමුක්තියටපත් වෙලා මාර්ගයේ වැඩෙනවා. මෙන්න මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ඊතුරු දෙක වඩන ක්‍රමය. සම්මා ඥාන සම්මා විමුක්තිය වැඩින්නේ ඔහොම. ඔවා පද ඉගෙනගෙන පද මේ පද පිළිවෙල ඇහුවට හරියන්නේ නැහැ. මේක වෙන ඇරි වෙන ආකාරයේ දකින්න ඕනේ. එතකොට අපි දකිනවා එහෙනම් අපිට එකයිනේ කරන්න තියෙන්නේ. මොකද්ද? අනිච්ච දේ අනිච්ච හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනත් දේ අනත් හැටියට යථාර්ථයෙන් දකලා කරන අපිට කරන්න තියෙන්නේ ආර්යශ්‍රාංග මාර්ගය වල ඔච්චරයි. ප්‍රඥාවෙන් පටන් ගත්ත ගමන අවසන් වෙයි අරිහත් ඵලෙයි. <coughs> මාර්ගයත් වැඩි. වැඩනට පස්සේ යම් දවසක නුවන්ට තේරෙයි මෙන්න මේකයි සම්මාදිට්ඨිය මේකයි සම්මා සංකප්පය මෙන්න මේකයි සම්මා වාචා කියලා පොතපතින් ඉගෙන ගත්තා නැතත් යථාර්ථයෙන්ම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම තේරුම් ගන්න කටයුතු කරගන්න.